ප්‍රතිවීක්ෂා වැඩසටහනේ 22 වන සතියේ දෙවන දවසද ප්‍රධාන සංඥාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දවසේ උතුම් දේශනාවක් පැවතුණා. ඉතින් අද දවසේ උතුම් දේශනාවක් පවත්වන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණා ප්‍රතිවීක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පෝජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නූපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ චිත්තසංතාන નિවර්ධිව සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. පින්වත්නි අපි ඊයේ දවස් වෙනකොට සාකච්ඡා කරා ප්‍රහාණ සංඥාව පිළිබඳව විස්තර අද දවසේහි වඩා දිගුවක් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රායෝගිකව මම කිව්වා මේ සංඥාව ඉපදෙනවා ඉපදවා ගන්න උත්සාහ කරන්න කියලා. නමුත් ඉතා කෙටියෙන් මම මතක් කරනවා ඒක ඊයේ අපි කතා කරපු දේ නැවත වාරයක් ඉතා කෙටියෙන් මතක් කරනවා. මොකද එතනින් එහාට අපි මේ පිළිබඳ විස්තර කරගන්න ඕන හින්දා අපිට මේ ලෝකේ තියෙන වස්තුන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ආදිය රූප දකින්න නැතුව, අහන්න නැතුව, විඳින්න නැතුව ඉන්න බැරි රූප, ශබ්ද, ගන්ධ, රස ආදිය දකින්න නැතුව, අහන්න නැතුව, විඳින්න නැතුව ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒ ඉන්න බැරි ගතිය මොකක්ද කියලා අපි ඊයේ සාකච්ඡා කරා. ඒ තමයි දැන් අපි කැමති කෙනෙක් නම් ඒ කෙනා දැකීමෙන් සැපයක් අපිට ඇති වෙනවා ඒකින්ද අපි ඒ කෙනාව බලන්න උත්සාහ කරනවා. කැමති දෙයක් නම් ඒ දේ දැකීමෙන් මට සතුටක් ඇති වෙනවා. ඒකින්ද මම ඒ දේ දකින්න උත්සාහයක් ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒ දේ නොදක ඉන්න බැරිකම තියෙන්නේ. ඒ දේ නොදක හිටියොත් මට දුක් ඇති වෙනවා. මගේ సంతානගත දුක් ඇති වෙනවා. ඒ දේ නොදක හිටියොත්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් මට සැප ඇතහැරලා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට කිව්වොත් එහෙම සැප ඇතහැරලා ඉන්න කියලා ප්‍රශ්නයක් නැහැ ඒක. නේද? ඉන්න පුළුවන් ඉතින් කරදරයක් නැහැ ඉන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අහවල් අය අහවල් දේවල් දැක්කහම දැන් උදාහරණයක් ගත්තොත් කැමති කෑමක් දැක්කහම ඒ කෑමෙන් ලැබෙන සැපය කෑම අරන් දිව උඩ දාගත්තොත් ඒකෙන් සැපයක් ලැබෙනවා. ඒක අතහරින්න කෙනෙකුට ලේසි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නොදාගත්තොත් දුකක් ඇති වෙන එකයි. තේරුණාද හොඳට බලන්න එහෙම නේද? දැන් දරුවෝ දැකීමෙන් සැප ඇති වෙනවා. හරිද? එතකොට දරුවෝ දැකීමෙන් සැප ඇති වෙන එක විතරයි නම් වෙන්නේ. ඕනනම් මට ඉතින් ඔහෙ නිකන් හිතිය හැකියි. ඉතින් සැප ඉතින් හා සැප නැතුනට කමක් නැහැ කියනකොට. ඒකට දරා ගන්න දේවල් නැහනේ. ප්‍රශ්නේ තියෙන්නේ නොදැක්කොත් දුක් ඇති වෙනවා. එතන නොදැක ඉන්න ගියොත් දැන් එක තැනකට වෙලා ඉන්නවා නම් සැප හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් රිදෙන්නේ නැහැ නේ රිදෙන්නේ නැත්නම් ඉන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන එක නොකර හිටියොත් දුක් ඇති වෙනවා ඔන්න ඕක තමයි අපිට තියෙන ලොකුම කරදරේ. මේ ලෝකේ ජීවත් වෙනකොට තියෙන ලොකුම කරදරේ ඕකද නැද්ද? ඒකින්ද මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සු ඇතුලේ ඇති වෙන දුක් නැති කර ගැනීම සඳහා නොයෙකුත් වස්තු හොයාගෙන හැම තැනම දුවනවා ඉවරක් නැතුව දුවනවා. නේද? බොරුද නැද්ද දැන්? දැන් අපේ පැත්තට හැරෙන්න. මටත් එහෙමද නැද්ද? කියලා බලන්න. බොහෝ වස්තු හින්දා එහෙම වෙලා තියෙනවා නේද? ඒකින්ද මට නොදැක ඉන්න බැරි, නොඅසා ඉන්න බැරි, නොවිඳ ඉන්න බැරි බොහෝ දේවල් මේ වෙනකොට තියෙනවා. ඒ ඇති වෙන දුක් නැති කර ගැනීම සඳහා දුකෙන්ම නේද? දුකෙන්ම බොහෝ වස්තු හොයනවා අපි. ඉවරක් නැතුව ඒක මහා පොරයක්. ඒක එකිනෙකා අතර තියෙන මහා ගැටලුවක්. ඉතින් ඒක එතකොට ඒ ඒ වස්තු හොයාගත්තට පස්සේ ඒව හම්බුණාට පස්සේ අපේ ඉන්ද්‍රියන් ඉදිරියට හොඳයි. නේද? හැබැයි පොඩි වෙලාවයි. ඒවා එක දිගට තියාගෙන ඉන්න බෑ. ඒවා ආයසරයක් අයින් වෙනකොටම ආය දුක් හට ගන්නවා. නේද? ඉතින් අපිට තියෙන එකම විසඳුම තමයි ඇතුලේ දුක් හට ගන්නකොට අරව හොයලා දෙන එක. නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච වෙලාවක අන්න අර අරව දකින්නකොට මෙහි දුක් හට ගන්නව නේද? අන්න ඒක නවත්තන්න පුළුවන් නේද? මොකද කියන්නේ? දැන් අරව නොදක දකින්න උවමනාව තියෙනවා. දකින්න උවමනාව තියෙන පේන්න නෑ. නේද? දැක්කොත් සැපහට ගන්නවා. හැබැයි නොදැක්කොත් දුක් හට ගන්නවා. මෙන්න මේ දුක් හට ගන්න එක නවත්තන්න පුළුවන්. නේද? එන්න ඒක කරගත්තොත් තමයි අපිට කවදා හරි සැනසෙල ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ නේද? අන්න ඒක කරගත්තොත් තමයි එතකම්ම සසර ඇවිදිනවා. හරිද? එහෙනම් බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවක අපිට කියලා දෙන්නේ ඔන්න ඕක නැති කරගන්න. මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමුවේ දුක් හටගන්න එක නැති කරගන්න ක්‍රමවේදයක් තමයි අපිට කියලා දෙන්නේ. එතකොට ඒක කරගන්න කවදා හරි දවසක මම ඊයේ ඇහුවේ කට්ටියගෙන් ඔය මොනවා හරි දේවල් හින්දා හිතේ දුක් හට ගන්නකොට ඒ වස්තු හොයාගෙන යනවා මිසක්කා ඇත්තට මේ දුක් හට ගන්න එක නවත්ත ගන්න ඕනේ කියලා එහෙම මතක් වුණා දන්නේ එක සැරයක්. එක සැරයක් හරි ජීවිතේ එහෙම මතක් වුණා දන්නේ නේද? එහෙම මතක් වුණේ නැත්තම් කවදාක්වත් දුක් නිවා ගනීද? නෑ. නේද? අන්න එහෙම මේක ප්‍රහාණය කරන්න ඕනේ. මේ හට ගන්න දුක් ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියන අදහසට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. හරිද? ඒතර ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට තියෙන වටිනම තැන උතනද නැද්ද? නේද? එතන දැනෙනවා නම් හැම නිමේෂයකම වගේ හැම නිමේෂයකම වගේ එතන දැනෙනවා නම් අන්න ඒ තැනත්ත තමයි මේ ධර්ම මාර්ගයේ වීරියෙන් කටයුතු කරලා ඉස්සරහට යන කෙනා මොකද අපි දැනට පාවිච්චි කරන ක්‍රමයේ කිසිම විදිහකින් එහෙම මේ ස්ථීර සනසීමක් ලැබෙන්නේ හරිද? ස්ථිර සංසීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි බැලුවා උපන් දවසේ ඉඳලා ගත්තොත් උප්පත්තිය ලැබපු කාලේ කෙනෙකුට එහෙම දුක් නැහැ. අම්මා දැක්කේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. තාත්තා දැක්කේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නේද? හඹ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දියුල් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අරවා මේවා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නේද? එහෙනම් මේ ප්‍රශ්නේ උනේ අතීත සසර තණ්හාව හේතු කොටගෙන සසර තණ්හාව තිබුණා නේද? හේතු කොටගෙන පසු කාලීනව ඇතිවෙච්ච එක එක එක එක ක්‍රියාවන් හින්දා මොනවද ක්‍රියාවන් පටන් ගත්තේ අම්මගෙන් කියලා මම ඊයේ කිව්වා අම්මා තමයි ඉස්සෙල්ලාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවායින් සැප දුන්නේ නේද ඒ සැපයන් වල අහෝ සැපයි අහෝ සැපයි කියලා නැවත නැවත විඳීම හේතු කොටගෙන මොකද උනේ අම්මා කියන වස්තුවට බැඳීම ඇති වුණා දැන් අම්මා කියන වස්තුව දකින්න නැතුව ඉන්න බැරි තත්ත්වයටපත් වුණා ඒ වගේ ඉන්ද්‍රියන් වලින් සතුටු වෙලා ඉන්ද්‍රියන් වලින් සතුටක් එනකොට අලුත් දෙයකට බලන්න ගොඩ නැගෙන්නේ කොහොමද කියලා යම්කිසි කෙනෙක් ඉන්නවා මට දැක්කත් එකයි නොදැක්කත් එකයි එහෙම හිතියා කියලා හිතන්නකෝ කාලයක් යනකොට මොනවා හරි විශේෂත්වයක් මට දැනුණා දැරිලා මේ තනත්තා හෝ තනත්තිය හින්දා සතුටක් ඇති වෙන්න පටන් ගත්තා හරිද අන්න ඒ සතුටු මාත්‍රයේ උපදිනකොටම ඒක සතුටක් අපේ හිත සාමාන්‍යයෙන් දැන් දැනට දැක්කේ නැහැ කියලා දුකක් නැහැ. හරිද? නමුත් අලුතෙන් උත්පාදනය වෙන හැටි බලන්න අලුතෙන් සතුටක් උපදින්න පටන් ගත්තා. මම මොකද කරේ මට ඕවා ගානක් නැහැ මම දන්නේ මොනව වෙනවද කියලා මේ ජීවිතේ නේද? යන්නේ මන්ව දැන දැන් අපි අහන්නේ අතරමං වෙලා ආවා කියලා ඔය වගේ නව කතා වගේ ඔය කියෝ කියෝ ඉන්නව සක්ක ඇත්තටම අතරමං වෙලා ඉන්න බව දන්නේ නැහැ. එහෙනම් මොකද උනේ සතුටක් ඇති වුණාට පස්සේ මට මේ සියුම් සතුටක් මේකට ආවා කවදාකවත් ආපු නැති එකක්. ආවට පස්සේ අපේ හිත කොහොමත් අපි කොහොමත් සතුටට කැමති. ඒකෙන් මම මොකද කරේ? නැවත හැරිලා බැලුවා ආය සතුට දැවුණා. ආය නැවත හැරිලා බැලුවා ආය සතුට දැවුණා. ආය නැවත හැරිලා බැලුවා. නේද? බල බල සතුට වුණා. ආ හොඳයි. එන්න ඒකේ දඬුවමට. ඒක කරපු එකේ දඬුවමට ඒ මොහොතේ ඉඳන් මට මොනවද හම්බෙන්නේ? නොදැක ඉන්න බැරි දුකක් වෙනවා. ඉස්සෙල්ලාම ටිකයි නම් ටිකයි මම මොකද කරේ ඒ දුක හින්දා පහුවෙන්දත් ආයේ ඒක නැති කරගන්න ආයේ පහුවෙන්දත් ගිහිල්ලා බලන්න උනා නේද මේ විදිහට බලන වාර ගන්න වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න නොබලා ඉන්න බැරි කතිය එන්න එන්න වැඩි වුණා අවුරුද්දක සැරයක් දකින්න ඕන දේවල් මාසයකට සැරයක් දකින්න ඕන වුණා මාසයකට සැරයක් දකින්න දේවල් දවසකට සැරයක් ඕන වුණා දවසකට සැරයක් පැයකට සැරයක් ඕන අන්තිමට හැම වෙලේම ඕන වුණා නේද අන්තිමට හැම වෙලේම පේන්න නැත්තම් දුක් සහගතයි මේ මං කිව්වේ වස්තු ගැන විතරක් නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා ඔක්කොම. අන්න ඒ ටික තේරුම් ගත්ත අපි මොකද කරේ? හරියටම අන්න අර වගේ සතුටක් මොන හරි දෙයක් හින්දා අලුත් දෙයක් හින්දා සතුටක් ඇති වෙනකොට මොකද දැන් මේ ගොඩ අයින් කරන්නයි අපිට අවශ්‍ය කරන්නේ. පරණ දේවල් දැන් කොහොමවත් අරටු බහැලා තියෙන්නේ අතුරටම ගිහිලා තියෙන්නේ. ඒවා හින්දා ලොකු දුකක් විඳින්මින් ඉන්නවා. ලොකු දුකක් විඳින්මින් ඉන්න අපි පරණ දේවල් හින්දා අලුතෙන් දේවලුත් ඇති කරගන්න එකේ තේරුමක් තියෙනවද? එහෙනම් ආයසරයක් වහකණ්ඩ මන් ලෑස්ති නෑ කියන අදහසින් මොකද කරන්නේ අලුතෙන් යමක් මේක ඇතුළට එන්න දෙන එක නවත්වා ගන්නට අවශ්‍යයි. නවත්වා ගන්න සඳහා තියෙන ප්‍රහාණ සංඥාවට අන්නේ සංඥාව. එහෙම දෙයක් වෙලා මේකේ සීතලට දැයෙනකොට පුංචි සතුටක් ඒ දැනනකොට ඕකට මම ඉඩ දෙන්නේ නෑ. ඕක බිලිකොක් කෙල්ල ගත්තා වගේ තමයි ඊට පස්සේ ඒකත් එක්ක මැරෙන්න දඟලන්න මම ලෑස්ති නැහැ. ඒක හින්දා මේකට ඉඩ දෙන්නේ නෑ කියලා ඇහැ සංවරව, කන සංවරව, නාසය සංවරව, දිව සංවරව ශරීරය සංවරව මනස සංවරව වාසය කර ගැනීම සඳහා තමන්ගේම ඇතුළාන්තයෙන් අන්නරකේ ආදීනව ආනිසංස මෙනෙහි කරලා තමන්ගේම ඇතුළාන්තයෙන් මෙන්න මේ හැඟීම මේකට ඉඩ නොදිය යුතුයි කියලා ඉවසන්නේ නැතුව ඒ කියන්නේ ඔහේ ඉන්නවා ඇහැට රූප පෙනිලා සතුට උපදිනකොට අනේ ඇතුළට එන්න කියලා හොරු ඇතුළට ගෙන්න ගන්නවා වගේ නේද ඕන එකට දීලා ඔහේ ඉන්නේ නැතුව නෑ නෑ මගේ හිත මම ආරක්ෂා කරගන්න මේක ගිනි තියන්න මන් දෙන්නේ නෑ මේක ගිනි තියන්න ඔය එන්නේ ඔය හරි හොඳට තිබ්බ හිත ගිනි තියන්න බාහිරේ එක එක වෙනවා කියලා දැනගෙන මොකද කරන්නේ අදිවාසණයෙන් යුක්තව දැඩි ඉවසීමකින් ඒවට ඉඩ දෙන්නේ නැතුව වාසය කරනවා අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා ඉන්ද්‍රිය සංවරය කියන්නේ නෙවෙයි අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවර සඳහා උපදින හැඟීම ප්‍රහාණය කරන්නත් ඒකට කියනවා තදාංග ප්‍රහාණය. සිද්ධිය ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවර කරගෙන මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඇති වෙන සංඥාවට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. හරිද? හා. දැන් ඕක තමයි අපි ඊයේ දවසේ කතා කරේ මම කිව්වා ඕක ඇති කරගන්න කියලා. ඕක ඇති කරගන්න වැඩේ කරන්න කිව්වා. ඒක කරන්නේ කොහොමද? ඒක මෙනෙහි කරන්න කිව්වා. ඔය අපි කතා කරපු ටික ඊයේ දවසේ නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා කිව්වා. අද කියන්නේ දැන් ඊට වඩා වෙනස් කතාවක්. වෙනස් නෑ. ඒ වගේම එකක්. මේ නමුත් මං මෙන්න මෙහෙම අහන්නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ හින්දා මට අහන්න ලේසි කායික මානසික සැප හැම නිමේෂයකම බලාපොරොත්තු වෙන්නේ නැද්ද අපේ ජීවිතය නේද හැම නිමේෂයකම බලාපොරොත්තු වෙන්නේ මේ ශරීරයත් ශරීරයේ ඒ වැඩේට ඉඩ දෙනවද දන්නේ සැපෙන්ම ඉඳ ඉඩ දෙනවද එතන සැපම ආසනයක සැපම තැනක මං ඉඳගෙන ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ආයේ ඒ ශරීරයම මට දුක් ඇති කරනවා. නේද? මම සැප ආසන හොය හොය ඉතින් අපේ වැඩේම මේ හම්බෙච්ච ශරීරයත් එක්ක ලොකු පොරයක් අල්ලන එක තමයි වැඩේ. අද මේ හම්බෙලා තියෙන විදිහත් එක්ක අපි පුදුම කර්මයක් ගෙවන්නේ. අය ශරීරයේ එන දුක් නැති කර ගැනීමේ දුක් නැති කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිබඳව ඉන්නවා ඒකින්ද අපිට මොකද කරන්න වෙන්නේ දැන් මාත් මෙහෙම හිටියට මොකද වෙන්නේ මේ අතොත් එහෙමයි. දැන් අපි මේ ඉඳගත්තට මෙහෙම ටිකකින් ඉතින් අනිවාර්යයෙන්ම හැරෙන්න ඕනේ, පෙරලෙන්න ඕනේ. මොකද දුක් කෙනකොට හැරිලා අඩු කරගන්නවා පොඩ්ඩක්. නේද? නේද? දුක් කෙනකොට කසලා අඩු කරගන්නවා. දුක් කෙනකොට වතුර බීලා අඩු කරගන්නවා. දුක් කෙනකොට කෑම දාලා අඩු කරගන්නවා. දුක් කෙනකොට AC දාලා හදා ගන්නවා. නේද? දුක් කෙනකොට ෆෑන් දාලා හදා ගන්නවා. නේද? දුක් වෙනකොට ඒතකොට සීතලෙන් දුක් වෙනකොට සීට් පොරවගෙන හදා ගන්නවා ගිනි තියාගෙන හදා ගන්නවා වටේට ගිනි තියලා තැපතැප හදා ගන්නවා කොහොම හරි මේ ශරීරයට එන අධික දුක් නැති කර ගැනීම සඳහා නිබඳව નિરර්ථක නේද උත්සාහයක ඉන්නවා නමුත් ඒක සාර්ථක නෑ හැම වෙලේම කොහෙන් හරි දුකක් එනවා ඒ මදිවට චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග කිය කිය ඒ වගේ සම්පූර්ණ සැප තියෙන රෝග එකක්වත් නෑ රෝග කියනවා සියල්ල අතිමහත් වූ දුකක්. ඉතින් ඒකින්ද මේ ශරීරය භාවිතා කරනවා කියන්නේ මහා දුකක් මේකෙන් ගැලවෙන්න පුළුවන්කම නැතුව මාත්‍රීය සැප විඳින්මින් ඉන්නවා. එහෙනම් කාය කාය පැත්තෙන් අපි පරාදයිද නැද්ද? පරාදයි දැනට නම් කොහොම හරි බේරීගෙන ඉන්නවා කියන්න පුළුවන් උපේක්ෂා වේදනා තියෙන හින්දා වයසට යන්න යන්න යන්න යන්න බොහෝම සැපයි කාය. නේද? එහෙනම් කොහොමවත් පරදින්දයි ඉන්නේ පැත්තේ. හ්ම්. සිත පැත්ත කොහොමද දන්නේ? කාම වස්තුන් මතක් වෙනකොට සැපයිද දුකයිද? තරහ ගියාම සැපයිද දුකයිද? තීන මිද්ද සැපයිද දුකයිද? නොසන්සුන්කම් සැපයිද දුකයිද? එහෙනම් කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී සියලු නීවරණයන් එක්ක උපදින්නේ රත් වෙන දැවෙන අපහසු දේවල් දුක් දේවල්. හොඳයි ඒකින්ද ප්‍රීතියක් ඇති වෙන ඒවා ඒකේ නැහැ. හරි. එහෙනම් මහා පීඩණයකින් ඉන්නවා. හොඳයි. මම මෙහෙම අහනවා දැන් අපි මේ බනහා ඉන්න වෙලාවේ හුස්ම ගන්නවා දැවුණද? නැහැ. නේද? ඇයි දැනුන්නේ නැත්තේ? වෙනත් පැත්තකට අවධානය තියෙන හින්දා අකුසල හැඟීම් කියන ඒවා හිත දවාලනවා. කුසල හැඟීම් කියන ඒවා හිත සනස්සනවා නිවනවා. දැන් මේ පැත්තට හැරිලා මේ කටයුතු කරගෙන මගෙත් එක්ක මේ මේ කතා කර කර ඉන්නකොට හිත මේ පැත්තට අවධානය යොමු වෙලා තිබ්බ හින්දා වෙනත් දෙයක් දැනුන්නේ නැහැ. විතක්ක කියන චෛතසිකයේ ස්වરૂපය තමයි හිත නැවත අරමුණේ නංවන එක. ඔය ඔය තැන් තැන් වල ඇවිදිද්දී අපිට මොන හරි ඕන වුණොත් එහෙම නේද? අපිට හිතුනොත් මට අහවල් වාහනේ ගන්න ඕන කියලා නැත්නම් මට අහවල් ජාතිය කණ්ඩ ඕන කියලා හිතුනොත් එහෙම ඒ වෙලාවේ ඉඳලා සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මතක් වෙන ඒක මතක් වෙනවද නැද්ද? හිතේ නැවත නැවත ඒ අරමුණ නංවන ගතියක් හිතේම තියෙනවද නැද්ද? ඒ කවුරුත් කරන එකක්ද? නෑ අපේ හිතේම තියෙන එකක්. අන්න ඒ වගේ කුසල අරමුණකටත් එහෙමයි. කුසල අරමුණක් හැදෙන්න ගත්තාම හිත ඒ අරමුණේ නැවත ගිහින් තියෙන හිතේම තියෙන ක්‍රියාකාරීත්වයක් වෙන. ඒකට කියනවා විතක්ක කියලා. එතකොට අපි නැවත නැවත මෙනෙහි කිරීමෙන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කිරීමෙන් අකුසලයක් නම් ඒ විතක්ක චෛතසිකයත් එක්ක ඇති වෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියන අපිව දවාලනවා. කුසලයක් නම් අපිව නිවනවා. හරිද? ඒතර කුසලයක් නැවත නැවත පුහුණු කිරීමෙන් අපිට අපි දුම් මෛත්‍රී සිතක් කියලා මෛත්‍රී සිත නැවත නැවත අපේ හිතේ නැංගුවොත් අපේ සිත විසින්ම ඒකට කරන්න ඕනේ බහුලීය බහුලව බහුලව ඒක නැවත නැවත මෙනෙහි කිරීම එහෙම කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ මෛත්‍රී සිත ඇති වෙන වාර ගන්න වැඩි වෙනවා හරිද ඒක වෙනවා ඒකට කියනවා ඒ තමයි විතක්කේ ස්වභාවය එතකොට මේක ඒ වැඩි වෙන්න වැඩි වෙන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත මම තවත් දැනගෙන මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෛත්‍රී සිතක්ම නිබඳව නැවත නැවත එක දිගට ඇති වුණොත් යම් හේයකින් ඒක අවස්ථාවක් වෙනවා ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනාව කරන කරවුවොත් හැම දිගටම එක අවස්ථාවක් වෙනවා වෙන කිසිම හිතකට ඉඩ නැතුව එක දිගට මෛත්‍රී සිතව නැగి නැగి නැగి නැగి නැగి නැగి එන අවස්ථාවක්. ඉතින් මම මේවා කියද්දි කල්පනා කරන්න ඕන ඔය මොකද්ද මේ කියන්නේ? මොනවද මේ කියේ හාමුදුරුවෝ කියන්නේ? මට ලැබිලා තියෙන මේ මනස මනසේ කරන්න පුළුවන් වික්‍රමයන් මේ කියන්නේ. සෙල්ලම් ටික. නේද? ඈ මේක තියාගෙන මම මොනවද මේ කර කර ඉන්නේ? උදේට බත්, දවල්ට බත්, රාට බත්, බත් බත් බත් බත් කී කී ඉන්නවා. නේද? එහෙම නොයිද කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. කුසල හැඟීමක් නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ චේතනාව හදාගත්තොත් මොකද වෙන්නේ? අපිටම හොඳට තේරෙනවා ඒකේ ඒක මගේ හිතේ මතක් වෙන මතක් වෙන නැවත නැවත ඒ හිතේ නැගෙන වාර ගන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අප්පනා වියප්පනා චේතසෝ අභිනිරෝපනා කියන මට්ටමටපත් වෙනවා මේක අභව්‍ය කාරණාවක් නෙවෙයි. මිනිස්සුෙකුට කරන්න බැරි දෙයක් නෙවෙයි. අපි එකපාරටම හිතනවා මම මේ අහගෙන ඉන්න ඔක්කොටෝම කියන්නේ අප්පෝ ඔය ධානයක් ගැන හාමුදුරුවෝ කතා කරන්නේ ඌවා කොහෙද අපේ අපිට කියලා. මං අහනවා කොහෙද ඕව අපිට අපිට ඕව කවදාකවත් කරන්න බෑ කියලා තීරණය ගත්තේ කරන්න උත්සාහ කරලාද? ඒ කරන්න ඕන පිළිවෙතේ යෙදිලාද බෑ කියන්නේ. නෑ ඒ මොකක්වත් කරන්නේ නැතුව කලින්ම තීරණයක් අරගෙන මට බෑ කියලා. හරිද? ඒකද කිසි කෙනෙක් මේවා කරන්න බෑ කියලා හිතන්න එපා. මේවා කරන්න පුළුවන් හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපිට ලැබිලා තියෙන මහා භාග්‍යයේ ධර්ම බලන්න හරි තව පොඩ්ඩක් එහාට කතා කරමු. ඔය විදිහට යම් විදිහකින් කෙනෙක් එක දිගට එක දිගට ඒ හිතම ඒ හිතම නැවත නැවත හිතෙන්ම නැగి නැగి නැగి නැగి යන තත්ත්වයටපත් කරනවා. හරිද? අමාරුවෙන් එයා ඒ තත්ත්වයට තමන්ගේ හිතපත් කරගෙනපත් කරගෙන ඉස්සරහට ආවා. දැන් මොකද වෙන්නේ? નિરાයාසයෙන්ම මේකෙන්ට පටන් ගන්නවා. નિરાයාසයෙන් ඒ හිතම ඒ හිතම ඒ හිතම එන්නේ. එකම හිත નિરાයාසයෙන් තමන්ගේ හිතෙන් නැగి නැగి නැగి නැగి දිගටම එන්න පටන් ගත්තොත් මං අහනවා එතන කෙලෙස් වලට ඉඩ තියනවද? ඇයි අර විතරයි නෙන්නේ? කුසල හැකියාව විතරයි නෙන්නේ. නේද? එහෙනම් කාමචන්දෙට ඉඩ තියනවද? කාමචන්ද සිතුවිලි ඒ වෙලාවට නැත්තරම නැහැ. ව්‍යාපාසිතුවිලි නැහැ. තීන මිද්ද නැත. උද්දච්ච කුච්ච නැත. විචිකිච්ඡා නැත. නේද? ඒවා ඒකට කියනවා විස්කම්බන ප්‍රාණය කියලා. නැවත පස්සේ ඇති වෙනවා. නමුත් අර වෙලාවේ නිවන් දැක්කා වගේ ඒ මොකක්වත් නැහැ. හරිද? ওই කාමච්ඡන්ද වගේ හින්දා අපේ සිත් ওই කාමවස්තු ප්‍රාර්ථනා කරගෙන රිදෝගෙන ඉන්නේ හැම වෙලේම. ඒක හින්දා නොයවසිල්ලෙන් ඉන්නවා අපි කියන්නේ දැන් කෙනෙක් එක්ක අපි බැඳීමක් තියෙනවා කියලා හිතනද උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අපිට නොතේරුණාට අපි යම් බරකින් ඉන්නවා වගේ තේරෙනවද නැද්ද? අනේ දැක ගන්න තියෙනවා නම් අනේ දැක ගන්න තියෙනවා නම් දැක ගන්න තියෙනවා නම් කියලා නේද? එතකොට රාගාදී කෙලෙස් ධර්ම හින්දාත් එහෙමයි මිනිස්සු යමක් දැක ගැනීමේ ආසාවෙන් කාමච්ඡන්දේ තෘප්තිමත් කිරීම සඳහා ෆෝන් එකටම එක දිගට එබී එබී එබී එබී මේ වීදුරු කැලලකට එබී එබී මුළු ලෝකෙම ඉන්නවා. හරිද? ඇයි මේ පොඩි සියුම් සතුටක් ඇති කරගන්න විතරක් නෙවෙයි ඇති වෙන දුක් නැති කරගන්න. හරිද? ඇබ්බැහි වෙනවා කියන්නේ මොකද්ද? ඒක නැත්තම් ලොකු දුකක්. ඒකෙන් දැට ඒක නැතුව බැරි වෙනවා. මත්පැන් වලට ඇබ්බැහි වෙනවා කියන්නේ මොකද්ද? මත්පැන් නැතුව ඉඳ ගියාම ඉඳ බැරි තත්යකටපත් වෙනවා. එහෙනම් මෙවැනි තත්වයකට පත් වෙලා ඉන්න කෙනෙකුට ඒ ඒවා ගැන තියෙන හිතේ තියෙන බරගතිය හිතේ තියෙන අවශ්‍යතාවය හිත ඉල්ලනවා නේද හිත ඉල්ලනවා ඒව හැම වෙලේම මාත්‍රයක්වත් ඉල්ලන්නේ නැත්තම් මාත්‍රයක්වත් ඉල්ලන්නේ නැත්තම් ඉල්ලන්නේම නැත්තම් හිත මොකක්වත් ඒක දුකක්ද සැපද ඒක මහා මහා සැපක් ඇයි? අර මං කිව්ව දුක් එකක්වත් ඇති වෙන්නේ නැහැ. කලින් මං කිව්ව මේ මතක් වෙනකොට දුක් ඇති වෙන ප්‍රශ්න තියෙන දකින්නට විතර නෙවෙයිනේ. දැන් අයිස්ක්‍රීම් දකින්නකොට විතරක් නෙවෙයි දුක් ඇති වෙන්නේ පුංචි ළමයින්ට. මතක් වුණත් දුක් ඇති වෙනවා. මතක් වෙච්චලාට ත්‍යාග ගන්නවා අර කොනේ අර කොනේ අර කොනේ කියලා. එහෙනම් මනසිනුත් ඒ අරමුණු වෙනවා. ඉතින් ඒකෙන් දා මේ තියෙන ගැටලුකාරී තත්ත්වයක ඉන්න අපිට ඒ කිසිම දෙයක් හිතෙන් ඉල්ලන්නේ නැහැ. කිසිම දෙයක් එක්ක හිතට ගැටෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවක් උදා වුණොත් එක දිගට එක දිගට දැන් මගෙත් එක්ක මේ කතා කරගෙන ඉන්නකොට හුස්ම දැනෙන්නේ නැහැ කිව්වනේ. අන්න ඒ වගේම එක දිගට එක දිගට ඒ අරමුණේම නැගෙනකොට කය දැනීම තියෙන්න පුළුවන්. එහෙනම් කය කසන්න කියන්නේ, නලියන්න කියන්නේ, රත් වෙනවා කියන්නේ සීතලයි කියන්නේ උෂ්ණයි කියන්නේ බඩගිනි කියන්නේ පිපාසයි කියන්නේ කයේ ඉල්ලීම් ටික ඔක්කොම తాවකාලික යන හිත ඇත. හරිද? සිතේ ඉල්ලීම් ඒවත් නැත. කයයි සිතයි දෙක නිබඳව මාව දුකටපත් කරා සසර ජීවිතේම මේ தත්ත්වයටපත් වුණොත් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta dhamma sukha viharanaya කියලා. ditta dhamma sukha viharanaya කියන්නේ මේ ජීවිතයේදී සැපෙන් වාසය කරනවා කියන්නේ ඔන්න උතෙන්ට ගියාම විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා හරිද? යම්කිසි කෙනෙක් සසර ඔය தත්තටපත් වෙන තුරුම සත්‍යයා දුක් විඳිනවා කියලා දේශනා කරනවා. හරිද? ඒ කියන්නේ අපි සැප විඳිනවා කියලා මොනවද මේ කරන්නේ? හොන්දට දුක් විඳිනවා. හරිද? මොනවා හින්දාද එක එක එක එක ඒවා අපේ අපේ මේක අපි මොකද කරගෙන තියෙන්නේ? අපේ මනස එක එක වස්තුන් වලට හදලා තියෙන්නේ. ආ එහෙනම් ඔයා හදාගන්නකො මේ මේ මේ හැඩේ මූණෙන් සතුටු වෙන්න හදලා තියෙන්නේ. <laughs> මේ හැඩේ මූණෙන් නේද දුක් වෙන්න හදලා තියෙන්නේ. එක එකවා මේක හරියට නිකන් අර මේ මොනවද ෆෝමැට් කරලා වගේ. දෙක එක එක එක විදිහට මේක හදාගෙන. හදාගෙන ඉතින් ඒවා ඒවා ඒවා හිත හිතම ඉන්නවා. ඒකෙන් තමයි අර සතුට වෙන්න පුළුවන්. එහෙම හිතිය කෙනාට කාමච්ඡන්ද ආදී කිසි දෙයක් නැතුව ඒ කිසි දෙයක් හින්දා ඉල්ලීම් නැහැ හිතේ. ඒකෙන් හරියට ණය ඔසවාගෙන හිටිය ණය බරකින් නිදහස් වුණා වගේ අසනීපයක් හැදිලා ඉඳලා හොඳ වුණා වගේ හිරේ විලංගුවේ ලැගලා ඉඳලා ඒකෙන් නිදහස් වුණා වගේ මෙහි කාරකමකට අහු වෙලා ඉඳලා ඒකෙන් නිදහස් වුණා වගේ කාන්තාරක අතරමං වෙලා ගිය කෙනෙකුට ෂේම භූමියක් හම්බුණා වාගේ ඔන්න ඔය අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඒක මහා සුවදායක අවස්ථාවක්. උදාහරණයක් මම කියනවා. ඊටාම දඟ ඊටාම දඟ ළමයෙක් ඉන්නවා කියලා හිතන්නකො පිරිමි ළමයෙක් ඉන්නවා. මෙයා හරියට දඟ කරනවා. මෙතන හිටියොත් මේ ඔක්කොම පෙරලනවා නිකන් ඉන්නේ කෑ ගහනවා දඟලනවා ඉල්ලන ඉල්ලන දෙන්න ඕනේ. දුන්න නැත්නම් හරියට දුක් ඇති කරනවා. මෙයා බලාගන්නේ ආයම්ම කෙනෙක් කියන්නේ. දැන් ආයම්මට කොහොමද මෙයා හින්දා? හරි දුකයි. හරි හරි අමාරුවෙන් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ. අපේ හිතත් ඒ වගේමද නැද්ද? නේද? පුදුම දේවල් නේද ඉල්ලන්නේ. දුන්නේ නැත්තම් දුකටපත් කරනවා. ඉතින් අපෙත් වැඩේ මොකද? ආ දෙන්නම් පොඩ්ඩක් ඉඳ පෙන්නන්නම් පෙන්නන්නම් ඉන්න ඉන්න ඉන්න දුක් ඇති කරගන්න එපා. ඉන්න මං අස්සවන්නම් කියලා එක දිගට සින්දු අස්සවනවා. සමහර වෙලාවට හිත මොකද කරන්නේ? එකක් අස්සවට පස්සේ ආයෙක අහන්න කියනවා. ආයෙ අහන්න කියනවා. දැන් මට කරගන්න දෙයක් නැති වෙනවා. ඒකෙන්ද මම මොකද කරන්නේ? ගමනක් යනකොටත් ඉයර්ෆෝන් එකක් අරගෙන තියාගෙන නේද කොහොම හරි අර පාරේ යන ගමනුත් මේකට ගහලා ඉන්න ඉන්න තමුසේ මං අස්වස්සන්නම් කියලා නේද එක දිගට අරව අස්වන්න වෙලා තියෙනවා අපිට එක දිගට පෙන්වන්න වෙලා තියෙනවා එක දිගට අස්වන්න වෙලා තියෙනවා එහෙම ඒ ඒ ළමයා හොඳටම හිතුවක්කාර වෙලා එතකොට ඊටාම හිතුවක්කාර දරුවෙක් බලා ගන්න ආයම්ම කෙනෙකුට වගේ අපිට හරියට වද හරි එක පැත්තකින් කය අපිට වද කරනවා අනිත් පැත්තෙන් සීත වද කරනවා එහෙම ඉන්නකොට අන්න අර වගේ තත්යකටපත් වුණා කියන්නේ අපේ පින්නත් නේ කොයි වගේ තත්වයක්ද ඒක අන්න ඒ වෙලාව හරියට අර හිතුවක්කාර ළමයා බලා ගන්න ආයම්මා හරීම අවිවේකීවයි ඉන්නේ. හොඳයි ළමයට හොඳටම නිින්ද ගියොත් ආයම්මට මොනවද <laughs> මොකක්ද ඇති වෙන්නේ අදහස? අම්මේ අන්තම් බුදි <laughs> සද්දනත අන්න ඒ වගේ නේද? ලොකු සැනසිරිදායක තත්ත්වයක් තියෙනවා විවේකයෙන් හින්දා. ජීවිතේ විවේකයක් ලැබෙන්නේ ඔන්න ඔය වෙලාවටයි. හරි. නැත්නම් අපේ හිතවත්, කයවත් අපිට විවේකයක් ගන්න දෙන්නේ නෑ. පිළිසඳගෙන ඉන්ද්‍රියන් පහළ වෙච්ච දවසේ ඉඳන් දඟලනවා අපි. නින්දෙනුත් දඟලනවා. දඟලන්නේ මේ ශරීරයත් එක්ක ඉන්න බැහැ. විවේකයක් නෑ. අපි දඟල දඟල හදන්න ඕනේ ඒක. ඒක ඒක දඟල දඟල හදන්න ඕන රිදෙන්නේ නැති ඉරියව්ව හදන්න ඕනේ. හැම වෙලේම රිදෙන්නේ නැති ඉරියව්ව හද හද රිදෙන්නේ නැති පරිසරය හද හද ඉන්න ඕනේ. ඉතින් මේ ඔක්කොගෙම නිදහස් වෙච්ච අවස්ථාවක් කියන්නේ උපරිම විවේකයක් තියෙන වෙලාව. මේ වෙලාවේ තියෙන මොනවද? අරමුණ ගැනීම තියෙනවා විතක්ක. ඒ අරමුණේ විතර යන ස්වභාවය තියෙනවා මම විස්තර කරලා තියෙනවා. ඒකට කියනවා විචාර කියලා. මේ කාමචන්ද ආදී ඔක්කොම නැති හින්දා ලොකු ප්‍රීතියක් උපදිනවා හිතේ. ප්‍රීති ඊළඟට මේ කය සම්පූර්ණයෙන් සංසිඳිච්ච නිසාවෙන් අර තිබ්බ වේදනාවල් නැති වෙනකොට මේක මහා සුවදායක අවස්ථාවක් වෙන සුඛ සහ අර කුසල ආරම්මනේ ඒකාග්‍රතාව. හරිද? හොඳයි. දැන් මම ඔහොම කියනකොට ඇතර පුළුවන් කියලාත් කිව්වා. උත්සාහයක් අරන් එවැනි සුවදායක තත්යකටපත් වෙන්න ඕනේ කියලා අදහස් පහළ වෙනවද නැද්ද? නේද? මේකට ඉස්සෙල්ලාම කය ටිකක් පුරුදු කරන්න ඕන කෙලින් තියාගන්න. ඒවා ඉතින් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ඔය ටෙඩි දේවල් අපි පුරුදු කරලා තියෙනවා. නේද? අමාරුවෙන් දුක් විඳලා පුරුදු කරලා නැද්ද එක එක ඒවා? ඒකට බෞද්ධත්ව විදිහට අපි මේවා පිළිබඳ උත්සාහයක් ගන්න ඕනේ. අපි අපි අතර කතාවක් තියෙන්න ඕනේ මේ පිළිබඳව. කතාවක් තියෙන්න ඕනේ කියන්නේ මේ ඒ කියන්නේ දැන් මේ අපි මේ සැප ගැන කතා කරන මිනිස්සුනේ නේද එහෙනම් මේක සැපක්ද නැද්ද එහෙනම් මේ ගැන සාකච්ඡාවක් තියෙන්න ඕන අපිට මේ ගැන සාකච්ඡා කරා කියලා ප්‍රශ්නයක් නැහැ ඒකවල වල කතා කරන මේ වගේ තත්යකටපත් වෙන්න පුළුවන් හිතක් මේ වගේ තත්යකටපත් කරන්න පුළුවන් අපි ඒකට උත්සාහයක් ගන්න ඕනේ ඒ සඳහා විශේෂයෙන්ම නේද අවුරුදු 35 40 පහ වෙනකොටවත් අඩුම ගානේ මේ දැන් ඉතින් මේවත් කරන්නේ ඒකේ තේරුම මේ අරව අතහැලා දානවා කියන එකද නැහැ නැහැ යම් කිසි විදිහකින් අවුරුදු 20 දී 25 දී වගේ පොඩි කාලෙදී චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරොත් එයා ලෞකික ජීවිතේ මහා ඉහළට මහා ඉහළට යනවා. ඒකින්ද අපි මේවා පුරුදු පුහුණු කරන්න ඕනේ කියන තැනට එන්න ඕනේ. හොඳයි. ඔය ඇති වෙන සුවදායක తত্ত্বය ඇති කරගන්න යම්කිසි කෙනෙකුට අයින් කරගත යුතු කාරණා පහක් තියෙනවා. මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට සාමාන්‍ය ජීවිතේ මම කාමච්ඡන්දයම යෙදීදී යෙදීදී යෙදීදී වාසය කරනවා නම් ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ නැත්නම් තේරුමම නැති කරන ව්‍යාපාදය කියන්නේ හැම වෙලේම කිසි දෙයක් හම්බෙන්නේ නැතුව දුක් විඳින එකක් නේ. අනුන්ගේ වැරදි හින්දා දුක් විඳිනවා. මේ තරහ කියන්නේ තරහ කියන්නේ කිසි දෙයක් අපිට හම්බෙනවද? නෑ නිකන් තනියම දුක් විඳින එකක්. නේද? එහෙනම් ඒවා අයින් කරගන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන සකස් කර ගැනීම සඳහා කාමච්ඡන්දය ඇති වෙනකොට ව්‍යාපාදය ඇති වෙනකොට තීන මිද්‍ය ඇති වෙනකොට උද්ධච්ච කුච්ච ඇති වෙනකොට විචිකිච්ඡා ඇති වෙනකොට මම මේක ප්‍රහාණ මේවා විස්කම්බන වශයෙන් නැත්තම් එන්නම දෙන්නේ නැතුව යටරොබනවා වාගේ එකචනයක නෙවෙයි ඒ කියන්නේ අපි දැන් අර කිව්ව කිව්ව ditta ධම්ම සුඛ විහරණ தත්වෙට පත් වෙනවාය කියලා අපේ හිතේ සංඥාවක් එන්න ඕනේ. එවැනි සුවදායක තත්ත්වයක් තියෙනවා කියලා. කය රිදෙන හැම වාරයකම කය නොරිද වාසය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හරි භාවනාව රිදගත්ත ගමන් කකුල් රිදෙනවා, අත් රිදෙනවා. නමුත් ওই තත්ත්වයටපත් වෙච්ච ගමන් ඒවා තියෙනවදවක්වත් නැත. හරිද? ඒවා ඕන තරම් වෙලාවක් ඒ ඉරියව්ව තියාගෙන සිටිය හැක මේවා අත්විඳින්න ඕනේ. එහෙනම් අරමුණ ඒකාග්‍ර වෙන කායික දැනීම කායික දැනීම නැති හරියට කායික දැනීම කිව්වම ඒ වගේ අවස්ථාවල තියෙන්නේ සමහර අයට ඇති මේ ඔය මේ සිහි නැති කරපු දතක් ගලවන්න හරි මේ හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම දත ගලවනකොට රිදෙනවද දැනෙනවද දැනෙනවා හැබැයි රිදෙන්නේ නැහැ අන්න ඒ වගේ දැනීම් මාත්‍රයක් විතරයි එතන රිදීම් ඒකින්ද ඒකත් එක්ක ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒකත් එක්ක ඇති වෙන විවේකය මේ ඉන්නේ ඒ වැනි අදහසක් අපේ හැම වෙලේම මේ නීවරණයන් ප්‍රහාණය කරතුයි ප්‍රහාණය කරලා මෙවැනි මෙවැනි උතුම් තත්වයකටපත් වෙලා වාසය කරන්න ඕනේ කියලා නීවරණයන් ඇති වෙනකොට ඒ නීවරණයන් විස්කම්බන වශයෙන් කියලා කියන්නේ අර වගේ තත්වයකටපත් කරලා ඒවා යට කරලා ඒවට ඉඩ දෙන්නේ ඒවට උඩට එන්න දෙන්නේ නැතුව හිර කරලා නවත්වාගෙන වාසය කරන්න ඕනේ කියලා Taman තුල ඇතිවෙන සංඥාව එහෙම අදහසක් එනවනම් කාමච්ඡන්ද හමුවේ ඒ වගේ අදහසක් එනවනම් ව්‍යාපාද හමුවේ එවැනි අදහසක් එනවනම් තීන මිද්ධ හමුවේ එවැනි අදහසක් එනවනම් අන්න ඒකට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. හරිද? ඒකට කියනවා ප්‍රහාණ සංඥාවක් කියලා. මේකෙදී මම කියන්න ඕනේ අපි හිතමු කැලේකට ගියා කියලා කට්ටියක් එකතුලා. මල් පිළිබඳ දන්න අයට කැලේ ගිය ගමන් පේන්නේ මොනවද? මල්. බෙහෙත් පැලෑටි ගැන උනන්දු තියෙන වෙද මහත්තයෙක් හරි එයාගේ අත වැසියෙක් හරි ගියා කියනකොට එයාට හැම වෙලෙම අර මල් ගැන කිසිම අදහසක් නැහැ. එයා හොයන්නේම අම්මේ වටින බෙහෙත් අරන් මෙතන තියෙනවා කියලා. ගස්වල වටිනාකම් තියෙන ඒවා ගැන නිකන් උනන්දුවෙන් ඉන්න අයට පේන්නේ හයිය තියෙන ගස්මයි <laughs> නේද? ඒකට එක එක්කෙනාට එක එක්කෙනාට Tamante එකම කැලේ එකම තැන එක එක්කෙනාට අරමුණු වෙන්නේ එක එක දේවල්. ඒ ඒ අයගේ රුචිකත්වය අනුව නේද? එතකොට කාමචන්දයක් ඇති වෙනකොට සමහර අය හිතෙන්නේම ඒ කාමචන්දය කියන්නේ මොන හරි වස්තුවක් දැක ගැනීමේ ආසාවක් කියනකොට ඇති වෙනකොට සමහර අය හිතෙන්නේ කොහොම හරි දකින්න ඕන කොහොම හරි දකින්න ඕන කියලා. සමහර අයට හිතෙනවා සමහර අයට හිතෙනවා නෑ මේක පස්සේ දැක්කම ඇති කියලා. සමහර අයට එන සංඥාව තමයි නෑ මේක මේ ආසාව අයින් කරගන්න ඕනේ කියලා. තවත් සමහර කටට එන සංඥාව තමයි මේක යට කරලා මේක එන්නේ නැති වෙන්න පත් කළ සූදායක වාසය කරන්න ඕනේ කියලා. තවත් සමහරට එන අදහසක් තමයි ආය නොඑන්නම මේක නැති කළා දාන්න ඕනේ. නැතිම යටපත් කිරීම නෙවෙයි නැත්තර නැති කළා දාන්න ඕනේ කියලා. හ්ම්. එහෙනම් ඔන්න විස්කම්බන ප්‍රහාණය කියන්නේ ඔන්න ඔය සංඥාව අපේ තුල ඇති වෙන්න ඕනේ. ඒක ඇති වෙනවද කියලා අහන්න හිතෙන් ඒ කියන්නේ මේ ධ්‍යාන බලයක් සඳහා වූ සංඥාවක් නේද? නිෂ්කම්බන ප්‍රහාණය සඳහා ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරලා ප්‍රහාණය කරන්න යටපත් කරන අදහසින් ඒව ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඇති වෙන සංඥාවට ඒකට කියනවා පජහති කියලා. හරිද? විස්කම්බන ප්‍රහාණය ප්‍රහාණය කිරීම සඳහා අපිට ඇති වෙන අදහස තියෙන්න ඕනේ සසර කවදා හරි මේවා ඇති උනේ නැත්නම් මෙතෙන්ට යන්නේ නැහැ. හරි. ඊළඟට මේ බලමු තව සංඥාවක් ගැන මම මෙහෙම කියන්නම්. පිළිකාවක් ඇති වෙලා කියලා මට පණිවිඩයක් හම්බ වෙනවා. දැන් දොස්තර මහත්තයෙක් කියනවා පිළිකාවක් ඇති වෙලා තියෙනවා. ඔයාගේ අතේ හරි කොහේ හරි තැනක පිළිකා සෛල තියෙනවා කියලා. එතකොට දැන් එයා කියනවා ඊට පස්සේ මේක අඩු කරන්න පුළුවන්. මේක ඔපරේට් කරන්න ඕනේ. මේක මේ ඔපරේෂන් එකෙන් පස්සේ පුච්චන්න ඕනේ කියනවා. හරි. මම කැමති වෙනවද? ඔව් කැමති වෙනවා නේද? දැන් දොස්තර මහත්තයා කියනවා හරි දැන් ඔපරේෂන් එක නම් කරා පුච්චන්න ඕන කියනවා. ඒත් කැමති නෑ ඇයි? නැති කරලා දාන්න. ඇයි නැති කරේ නැත්නම් මොකද දැන් නැවෙන්නේ? ඔය තිබ්බ දැන් කොහේ ඔය පොඩි කැලේ දෙක තුනක් තිබ්බර කමක් නැහැ දැන් ඔපරේෂන් එක කරලා තියෙන්නේ. පොඩි කැලේ දෙක තුනක් තිබ්බර කමක් නැහැනේ. ආ එතකොට මට තේරෙනවා පොඩ්ඩක් හරි ඉතුරු වුණොත් ආය වැවෙනවා. ආය ඒක වේගෙන් වර්ධනය වෙනවා කියලා. මොකද කියන්නේ තරහ ගැන එහෙම? තරහ ගැන මොකද කියන්නේ? රාගය ගැන මොකද කියන්නේ? ඊර්ෂ්‍යාව ගැන මොකද කියන්නේ? ක්‍රෝධය ගැන මොකද කියන්නේ? චුට්ටක් තියාගත්තොත් මොකද වෙන්නේ? ඒවා වේගෙන් ගොඩ ගහනවද නැද්ද? වේගෙන් වැවෙනවද නැද්ද? හා කවදා හරි දවසක අපිට ඕක තේරිලා කවදා හරි දවසක තේරෙනකන් ඉඳලා හරියන්නේ නේද? ඕකේ ඇත්ත తත්වය දැම්මම මෙනෙහි කරොත් දැම්මම මෙනෙහි කරන්න ඕන දැම්මම මෙනෙහි කරන්න ඕන මෙතන තියෙන දේවල් මහ වේගෙන් වැවෙන අකුසල. එතකොට අකුසල මාත්‍රයක්වත් නැති මේ අකුසලය මුලිනුපුටා දමන්නට ඕනෑ කියලා දැඩි අදහසක් දැඩි සංඥාවක් මගේ තුල ඇති කරගත යුතු වෙනවා. හරිද? අන්න ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. හරියට පොල් ගහක් වගේ එකක් මැදින් කපලා දැම්මොත් ආයෙ කවදාකවත් හැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ කරටිය කපලා දානවා වැවෙන්නේ නැති වෙන්නම කරටියම කපලා දාන්න සමුච්ඡේද කරලා දානවා නා එන්නෙම නැති වෙන්න විස්කම්බන ප්‍රහාණයේදී තියෙන්නේ මොකද්ද නැවත නැවත සකස් වෙනවා පසුව නමුත් මේක එහෙම නෑ මට අදහසක් එන්න ඕනේ මේවා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕනේ කියලා හරිද ඒකට කියනවා විනෝදේති කියලා හරිද? නාදිවාසයේදී පජහති විනෝදේති කියලා කියන එකට කියන සමුච්ඡේද ප්‍රහාණය කියලා. හරි? එතකොට සමුච්ඡේද සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න ඕනේ කියලා මගේ සිතට අදහස් එන විදිහට හදන්න ඕනේ. ඒකට කියන ප්‍රහාණ සංඥාවක්. හරි? එතකොට ආදරය උපදින එක, තරහ උපදින එක, ඒව උපදින වෙලාවේ ඉපදින වෙලාවේ පින්වත්නි එතන තියෙනව නේද ඒක ප්‍රහාණය කිරීමකුත් කෙනෙක් කවදාහරි දවසක ප්‍රහාණය කරගන්න එහෙනම් මගේ හිතේ උපදින තරහ කියන එක ආයේ නූපදින්නම නැති කිරීමකුත් එතනම තියෙනවද නැද්ද දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා පිළිකාසයිලයක නැති කිරීමක් තියෙනවා ඒකනේ අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ පිළිකාවක් හැදුනා ගමන් පිළිකාව හොඳ අසනීපයක් වුණාම ඒ අසනීපේ හොඳ කිරීමක් තියෙනවා ඒ හොඳ කිරීම පිළිබඳ සංඥාවක් මට එනවද නැද්ද? මට මොකක්ද ධර්ම අසනීපයක් හැදුනා. හැදුනහම මම කියන බෙහෙත් ගන්න ඕනේ. ඇයි බෙහෙත් ගන්න ඕනේ? ඒ අසනීපය කියන සිද්ධියේ ඒ ඒ අසනීපය කියන එක සිද්ධ වෙලා තියෙන යම් කිසි එතන සකස් වීමක් තියෙනවනේ. ඒ සකස් වීම තුලම තියෙනවද නැද්ද? ඒක ඒක හොඳ කරන්න පුළුවන් කියලා. අපි කියන්නේ හොඳ කරන්න බැරි ලෙඩ තියෙනවා කියන්නේ. සමහර ලෙඩ තියෙන හොඳ කරන්න පුළුවන්. එහෙනම් ඒක සිද්ධි දෙකක් නේ ඒ ලෙඩ දෙක. හරිද? එතකොට මේ හොඳ කරන්න බැරි ලෙඩක් හැදුනොත් දැන් ඉතින් වැඩක් නැහැ. දැන් ඉතින් එකයි තියෙන්නේ. නේද? එහෙමනේ හොඳ කරන්න පුළුවන් එකක් හැදුනොත් අපේ හිතට සංඥාවක් වෙන හොඳ කරන්න පුළුවන් කියලා. මට ලොකු තරහක් එනකොට ඒක හොඳ කරන්න බැරි ලෙඩක්ද හොඳ කරන්න පුළුවන් ලෙඩක්ද? ආ හොඳ කරන්න පුළුවන් නැවත නූපදින தත්ත්වෙටම හොඳ කරන්න පුළුවන්. හරිද? අන්න එහෙම අදහසක් එහෙම ඇවිල්ලා තියෙනවද? මම උත්සාහ කරන්න ඕනේ ආයේ කවදාකවත් මේක නොයන තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ මේක හරියන්නේ නැහැ මේක ඇයි තරහා කියන එක ගොඩ කුණු ගොඩට කුණු එකතු වෙනවා වගේ නේද සරව දැන් තුවාලයක යන්තම් හරි සරව තිබුණොත් තුවාලේ සුද්ධ කරන අය මොකද කරන්නේ අපිට රිදෙද්දි මේක හාරලා හාරලා හාරලා සුදු පාට දෙන සරව ටික ඔක්කොම අයින් කරනවා ඇයි නැත්තම් එතනට ඒව අයින් කරලා බෙහෙත් දැම්මේ නැත්තම් මොකද වෙන්නේ නැවත එතෙන්ට ඒ සරව ගොඩ තිබුණොත් සරව ඇති වෙනවා ඒ වගේ මගේ හිතේ අන්තං හරි තරහක් තිබුණොත් තරහ කියන එක හටගන්න ස්වභාවය තිබුණොත් ඒක වැවෙනවා වේගෙන් වැවෙනවා. ඒකද මට තීරණයක් ගන්න වෙනවා මම මේක නැත්තටම එන්නෙම නැති වෙන්නේ නැති කරලා දාන්න ඕනේ. එන්නෙම නැති වෙන්නේ නැති කරලා දාන්න ඕනේ. එන්නෙම නැති වෙන්නේ නැති කරලා දාන්න කියලා. එහෙම තීරණ ගත්තාම තමයි ඒක කෙරෙන්නේ. ඒ සංඥාව නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර ওই සංඥාව හදන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ සංඥාව හැදුවට පස්සේ තමයි ඒක කරන විදිහ ගැන අපේ හිත හොයන්නේ. හරි ඊට පස්සේ තමයි එයාට කරන විදිහක් ගැන අවශ්‍යතාවය ඇති වෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඕක තමයි අපි හැම වෙලේම විමසලා බලන්න ඕන කාරණාව. මගේ ළඟ එහෙම එකක් තියෙනවද? මේක ඇති කරගන්න නැතුව අපි කවදාකවත් ඔක ප්‍රහාණය කරගන්නේ නැහැ. කවදාකවත් ඔක ප්‍රහාණය කරගන්නේ නැහැ. එහෙනම් ඔන්නෝම මේක කපලම දාගන්න ඕන කපලම දාගන්න ඕන මේක අයින් කරගන්න ඕන නැති කරගන්න ඕනේ කියලා අපේ තුල සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව ලොකු අදහසක් තියෙන්න ඕනේ. හරි? එහෙම සංඥාවක් තියෙන්න ඕනේ. ඒ සංඥාව කවදා හරි ඇති වුණේ නැත්තම් අපි හැමදාම මේ කෙලෙස් ධර්මත් එක්ක සසර යනවාමයි. කෙලෙස් ධර්මත් එක්ක සසර යනවාමයි. සසර යන එක නවතින්නේ නැහැ. ඉතින් දැන් කොච්චර කල්ද දන්නේ මේ ගමන. නේද? එකම දේ එකම දේ එකම දේ කර කර කර කර කර කර කර කර එන ගමනේ ඉවරක් ඉවරක් නෑ එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා තමන්ගේ පවුලේ අයට තමන්ගේ ගමේ අයට රටේ අයට නොයේකුත් යුතුයකම් කරමින් නොයේකුත් දේවල් කරනවා තමයි. නමුත් ඒ කරලා දෙන දේවල්වක්වත් ස්ථිරව පැවතීමක් තියනවද? නෑ එකක් කොහොමත්ම නෑ. එහෙනම් ඉතින් අපි తాවකාලික කරන දේවල් ආය ආය කරන්න වෙනවා කට්ටියකට ආය ආය කරන්න වෙනවා. ඒ ඔක්කොම නිෂ්පල තැනකට වැටෙනවා. එහෙනම් මේ අතුලාන්තය ප්‍රහාණය කර ගැනීම තමයි අපි කළ යුතුම දේ. ඒක දැනෙන්න ඕනේ. නැවත නූපදින தත්ත්වයට මේ කෙලෙස් කියන්නේ මහා භයානක දේවල්. නැවත නූපදින தත්ත්වයකට මේ කෙලෙස් ඇති නැති කරගන්න ඕනේ කියලා අදහසක් එන්න ඕනේ. හරිද? ඊළඟට හොඳට දැනিলা ඇති සමහර කෙලෙස් ධර්ම තියෙනව නේද? දැන් අපේ ජීවිතේ සමහර කාලයකට තරහ යන ඒවා එහෙම වැඩි සමහර කාලයකට අඩුයි ආයෙ ටික කාලෙකින් ආයෙ වැඩි නිකන් යටපත් වෙලා තිබිලා මතුවෙනවා වගේ. හරි. එන්න ඒ தත්වයක් තියෙනවා ඒ තමයි නැවත නොයෙන්නම අයින් කරන තුරු අර අඩු වුණාට නැවත ඒක වැඩි වෙන ස්වරූපයක් කෙලෙස්වල තියෙනවා. මේකට තියෙන හොඳ උදාහරණයක් තමන්ගේ ගෙවත්තට හරක් පයින්නවා. ගෙවත්තක් හදාගත්ත ගොවියෙක්ගේ ගෙදරක ඒ ඒ වත්තට හරක් පයින්නවා කියලා කියන්නේ. අන්න එහෙම නිබඳව මේ හරක් පයින්නකොට මොකද කරන්නේ මේ ගොවියා කෙවිතක් අරන් එළවනවා. හොන්දට දෙකක් දෙකක් තුනක් දිරෙනවා. එතකොට එතකොට ආයෙ දවසක් දෙකක් ඉන්නේ නැහැ. මොකද හොඳට රිදුනනේ දැන්. හරිද? හැබැයි යම් විදිහකින් දවසක් දෙකක් යනකොට මොකද වෙන්නේ? නැවත නැවත එනවා. ඒකින්ද මේ ගොවියා මොකද කරන්නේ? කෙවිත විසි කරන්නේ නැහැ. කෙවිත විසි කරන්නේ නැහැ. අර කට්ටිය තලලා ඇවිල්ලාගෙන මේක තියලා තියෙනවා. ඇයි ඒ? ආය එන බව දන්න හින්දා. දැන් හොද්දට පාරවල් දෙක තුනක් දීලා එළවපු කෙනාගේ හිත නිදහස්ද? නෑ. ඇයි? ආය එනවා කොයි විදිහට. දැන් නම් එළව ගත්තා. ආය එනවා. ආය එනවා කියලා. හොඳයි ආරංචියක් තියෙනවා අහවල් කන්දෙන් එහාට පැන්නුවොත් හැබැයි පැය ගාණක් පන්නන්න ඕනේ අහවල් කන්දෙන් එහාට දැම්මොත් ආයෙ මේ කටට එන්න බෑ කියලා. මෙයා මොකද කරන්නේ එක දවසක බාත් මුලකුත් හදාගෙන ලොකු වීරයක් අරගෙන හරිද? එක දිගට පන්නලා පන්නලා පන්නලා කන්දෙන් එහාටම හරක් ටික දක්කලා දානවා ආයෙ මෙහාට එන්න බැරි වෙන්න. දැන් මෙයා කෙවිතට මොනව කරයිද? කෙවිත උඩ දදා ඇවිල්ලා වීසි කරලා දායි. හරිද? එහෙනම් අන්න ඒ වගේ අපේ හිතෙත් කාලයකට අඩු වෙන කාලයකට වැඩි වෙන කෙලෙස් ධර්මයක් තියෙනවා. හරි. එතකොට අපිට ඒක දැනගත්ත මගේ අදහසක් තියෙන්න ඕන මොකද්ද? නැවත නොයෙන්නම අයින් කරලා දාන්න ඕන. නැවත නොයෙන්නම එලවන්න ඕන. නැවත නොයෙන්නම සක්කාය දිට්ඨිය එලවන කඳු මුදුන මොකක්ද? සෝවාන් මාර්ග සිත. එහෙනම් මේ හරක් ටික නේද? මගේ කෙලෙස් ටික සෝවාන් මාර්ග සිත දක්වාම දවසක වීරයක් අරගෙන තල්ලු කරලා යන්න ඕනේ. තල්ලු කරන් ගිහින් එතනින් එහාට දාපු ගමන් ආය සක්කාය දිට්ඨිය ඇති වෙන්නෙම නෑ සීලබ්බත පරමාස ඇති වෙන්නෙම නෑ විචිකිච්ඡා අයන ಜಾති තුනකට ආයිබෝවන් කිව්වා සංසාර ජීවිතේට. හරිද? දැන් එහෙනම් මේ තලතල ඉඳ කෙවිතක් ඕනද? සක්කාය දිට්ඨිය තලතල ඈඩ් කර කර නිකන් තල්ලු කර කර සක්කාය දිට්ඨිය ඈඩ් කර කර ඉන්නේ අර කෙටියෙන් කෙටියෙන් පොඩියට පොඩියට ගෙවල් වල කර කර ඉන්න භාවනා ආයෝන වෙන්නේ නෑ. කට්ටිය නම් කියන්නේ භාවනාව වෙන්නේ සෝවාන් වුණාට පස්සේ කියලා. නෑ සෝවාන් වුණාට පස්සේ තමයි භාවනාව ඕනේ නැත්තේ. හරිද? මොකද ඒක ස්ථිර වෙනවා. ඒ කුසලයේ ස්ථිර හින්දා. හරි? එහෙනම් අන්න ඒ වගේ එන්න ඒ වගේ කරන එකට කියනවා නිස්සරණ ප්‍රහාණය කියලා. ඒ කියන්නේ මේ සිද්ධ කරන නැවත නොයෙන්ද ඇති කරන ප්‍රහාණය සඳහා මට අදහසක් තියෙන්න ඕනේ. ඒත් නාදිවාසීති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති කියන්නේ ඔන්න අවස්ථාවයි කෙලස් පිළිබඳ එන ප්‍රහාණ සංඥාවක් එන්න ඕන මට හැම වෙලේම සංඥාවක් තියෙන්න ඕන නැවත ඇති වෙන්නේ නැති වෙන්නම අයින් කරන්න ඕනේ නැවත ඒක තමයි එතන තියෙන ප්‍රහාණ සංඥාව නැවත ඇති වෙන්නේ නැති වෙන්නම අයින් කරන්න ඕනේ නැවත ඇති වෙන්න දෙන්න එහෙම අදහසක් එහෙම තියෙනවද දන්නේ සාමාන්‍ය ජීවිතයේදී <laughs> නැවත ඇති වෙන්නේ නැති වෙන්න ඕන නැති කරන්න ඕනේ කියලා ඉතින් ඒක හදාගන්න ඕනේ ඒ ඒ ප්‍රහාණ සංඥාව හදාගන්න අමාරු නෑ ප්‍රහාණය කරගන්න අමාරුයි. අඩුම ප්‍රහාණය කෙරෙයිද සංඥාවක් නැත්තම්. නේද? අනභවංගමේති කියලා කියන්නේ පටිපස්සද්දි ප්‍රහාණය. ඒ කියන්නේ ආය කවදාකවත් ඇති නොවෙන්නව නේද? ඒ කියන්නේ ඵලසිත පිළිබඳ තියෙන අදහස. ඒ කියන්නේ ඵලසිතේ තියෙන දැන් ප්‍රහාණය වෙන සිත තමයි මාර්ගසිත. මාර්ගසිත ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? සෝවාන් ඵලස්ත කෙනෙක් බවට පත් වෙන එතකොට තියෙන සෝදායක தත්ත්වය ආය ඒකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන් වෙන් වෙච්ච ස්වභාවයක් ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා මට මෙහි අදහසක් තියෙන උන සම්පූර්ණයෙන්ම වෙන්වීම සඳහා මම මේවා ප්‍රහාණය කරනවා සම්පූර්ණයෙන් වෙන්ව වෙනවා මේවත් එක්ක ජීවත් වෙලා මේක කරන්න පුළුවන්කම නැහැ ඒක නිසා සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා කියලා සංඥාවක් තියෙන්න ඕනේ ඉතින් ඕවා ගැන ගවේෂණය කරන්න තව අඩුම ගානේ එකක් හරි ක්‍රියාත්මක භාවයට ගන්න විශේෂයෙන්ම තදාංග විස්කම්බන පටිපසද්දි සමුච්ඡේද කියන තුනක්වත් අඩුම ගානේ තමන් තුළ ඇති වෙන විදිහට හදාගන්න හදාගන්න හිතයි ඒ හදන්න ඕනේ හැම තැනකදීම තියෙන්න ඕනේ මේක මේක නොහැදුවොත් මම මෙන්න මේ වැනි තත්ත්වයටපත් වෙනවා මේක නැහැදුවොත් මාව මේ වගේ ගැටලුකාරී තත්ත්වයටපත් වෙනවා කියලා ඒක හැදුවොත් තියෙන ලාභයත් නොහැදුවොත් තියෙන පාඩුවක් ගැන නේද? මෙනෙහි කරන්න මේ බුද්ධෝත්පාද කාලයක්, මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන කාලයක්, ඕවා ඔක්කොම කරන්න අවශ්‍ය කරන ධර්මයේ තියෙන කාලයක්, නේද? කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලයක්. ඉතින් මම දැනුත් දැන්න මේවා කරගත්තේ නැත්තම් මම ඉතින් හැමදාම මොකක් හරි එකක් දිහා බලාගෙන නේද? මස් ගොඩවල්, කටු ගොඩවල් ගැන කල්පනා කර කර කල්පනා කර කර ඉදී. නේද? මස් ප්‍රාර්ථනා කරමින් සිටී. නේද? ඒකින්ද අපි බොහොම ප්‍රවේශමෙන් මේ කටයුතු සම්පාදනය කරගන්න ඕන තමන්ගේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැඹුරෙන් ගවේෂණය කරොත් මේ වගේ දේවල් පිළිබඳ තියෙන විද්‍යාත්මක ස්වභාවය කොච්චරද කියලා හොයාගන්න පුළුවන් ධර්මය කියන්නේ පුද පූජාතියතියේ ඉඳ විතරක් තියෙන එක නෙවෙයි Tamange තුලින් උපදවාගත යුතු නේද? නියම සිතුවිලි උපදවා ගැනීම සඳහායි ධර්මය තියෙන්නේ. ඉතින් ඒ හින්දා හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න මට ලැබිච්ච භාග්ය මට ලැබිච්ච උරුමය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ අනුව කටයුතු කරමින් මම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති